තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත්ම අද දවසේදීත් සතියේ අඟහරුවාදා දිනන්නේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න ලබනවා. අද 2018 වර්ෂයේ නොවැම්බර් මාසයේ 13 වන අඟහරුවාදා. ඉතින් අද දවසේදී මද වේලාවක් ප්‍රමාද වී හෝ අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද දලව්‍ය අනුමදස්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනවා මේ ධම්සභා මණ්ඩපයේට. උන්වහන්සේ සාරදන් දීතුණ මතක් අපවාදන බව ඉතින් ඔබ වහන්සේ සියලු කාර්යයන් මැදේ සාරණංශ මේ අප වෙනුවෙන් වැඩම කිරීම අපි තාමත් මගේ කරනවා සියලු දෙනා වෙනුවෙන්ම මම ඔබ වහන්සේට පරිසරණ ආරම්භයේදීම අපගේ කෘතඥතාවයේ වගේම පින්දී සිටින සාරණංශ එසේ කරමින් මම ඔබ වහන්සේට මෙන්න සාරණංශ අපි වැඩසටහන ආරම්භ කරමු තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත වින්තුනි මේ පින්වත් පිරිස ඊටම ඕනෑකමින් කැමැත්තෙන් අපි සරණ යන්ට දුන බුදුරජාණන් වහන්සේ පින්නවදාළ ධර්මය ඉගෙන ගැනීමට යොමු වෙන්නේ තමන්ගේ ජීවිතයේ සත්‍ය අවබෝධය කරා යොමු යොමු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි නිවැරදිව ඉගෙන ගත්තොත් තමයි අපි හැමෝටම ඒ සත්‍ය අවබෝධය කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඉතින් මේ පින්වතුන්ට මජ්ක්‍ධිම නිකාය සූත්‍ර විවරණය තුලදී සබ්බාසව සූත්‍රය විග්‍රහයේ ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. අදත් ඒ පිළිබඳවම ගැටලු ටිකක් සාකච්ඡා කරන්නටයි මමත් අදහස් කරන්නට යෙදුණේ. මටත් ප්‍රශ්න කිහිපයක් යොමු කරලා තියෙනවා. අපි ඒවත් සාකච්ඡා කරමු. ඒ වගේම අපි හොඳට මුල් කරුණක් මම කියන්න අදහස් කරා මේ සාකච්ඡාව පටන් ගන්නට කලින් අද ගොඩක් වෙලාවට අපි සියලු දෙනාටම මේ ලෝකේ ජීවත් වෙන තැනදී විවිධාකාර විදිහට කම්කටොළු ප්‍රශ්න, පීඩන මේ වගේ දේවල් එන්නට ඉඩ තියෙනවා. කායික මානසික වශයෙන්. සමහර දේවල් අපට කර්ම විපාක නිසා ලැබෙන දේවල් තියෙනවා. සමහර දේවල් අපට දේශගුණ විපර්යාස නිසා ලැබෙන දේවල් තියෙනවා. සමහර ඒවා අපට අපි අහලා තියෙන විවිධාකාර අයගේ බලපෑම් කියන්නේ නොපෙනෙන ලෝක ආදී එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඕවා වලක්වා ගැනීම සඳහා නෙවෙයි. අද අපි ගොඩාක් අය හිතනවා අපි ධර්මය කරා යන්නේ මේක වලක්වා ගන්න කියලා. අද සමාජීය ආගම් බිහි වෙන්නේ ওই සඳහා තමයි. ඒ කියන්නේ මේ ලෝකේ අපට මේ ඕන ක්‍රමයකින් කර්මයෙන් හරි නැත්නම් සමාජීය පර්යාසයකින් හරි දේශගුණ පර්යාසයකින් හරි එහෙමත් නැත්නම් අනිත් අයගේ නොපෙනෙන දේවල් වල බලපෑමකින් හරි අපට දරාගත නොහැකි දුකක් කම් කටොලක් ප්‍රශ්නයක් ආවහම ඒකට නූතන විද්‍යාවට සමහර දේවල් වලට ප්‍රතිකර්ම කරන්න බැරි වෙන සැනදී අපි ආගම් හොයාගෙන යනවා එතකොට ඒ ආගම් තුළදී අපි ආයාචනයකින් යැදීමකින් නැත්නම් වෙන මොන හරි දෙයකින් මේක නැති කරන්න තමයි හොයන්නේ. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ එහෙම දෙයක් නෙමෙයි. අද අපි ගොඩක් බුදුරණවහන්සේගේ ධර්මයත් එහෙම දෙයක් කියලා සමාජයේ හිතාගෙන ඉන්නවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන්නේ ඔය දේ නිසා. බුදුරණවහන්සේගේ ධර්මයේ ආගමක් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මය හැමෝටම පොදු දෙයක්. ඒ තමයි ওই ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නට යොමු වෙනවා. හැබැයි ওই ප්‍රශ්නේ නැති කරන්න නෙමෙයි. ඔක නැති කරගන්න නෙමෙයි. එතන විශේෂත්වය තමයි බුදුරණවහන්සේ පෙන්වපු ධර්මයේදී තියෙන්නේ හේතු ප්‍රත්‍ය හොයන එක. දැන් අපි පටිච්චසමුප්පාදේ දී අපි මූලිකව දන්න දේ තමයි ජරා මරණ කියන එක තමයි අපට ප්‍රශ්නේ. ආර්ය සත්‍යයේදී ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නයට උත්තරේ හොයන්නේ මේක හේතු හොයාගැනීම. ඒ හේතුව අපට කර්ම විපාකයක්ද නැත්නම් දේශගුණ විපර්යාසයක්ද නැත්නම් වෙනාගේ බලපෑමක්ද කියන එක අදාළ නැහැ. ඒක අපිට ලැබුණේ ඔය ඕනම දෙයක් ජාතිය කියන හේතුව නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රඥා ගෝචර දේ තමයි ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ මොන විදියකින් ජරා මරණ ආවත් ජාතිය ප්‍රත්‍යයෙන් එහෙමනම් මේ ජාතිය කියන හේතුව ඇති තාක්කල් ඔය ප්‍රශ්නේ තියෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතන එක වැරදි එහෙම වෙන්නේ ජාති හේතුව තියෙන නිසා යම් කිසි දවසක ජාතිය කියන හේතුව නැති වුණ තැනදී ඒ ප්‍රශ්නේ නැති වෙනවා. ජාතිය කියන හේතුව නැති වෙන්න භවය කියන හේතුව දුරු වෙන්නට වෙනවා. භවය කියන හේතුව ඇතිකල්ලි ජාතිය කියන ඵලය තියෙනවා. එහෙනම් ජරා මරණ කියන ඵලය තියෙනවා. එහෙනම් භවය කියන හේතුව දුරු වෙන කල්ලි තමයි ජාතිය හේතුවත් ජරා මරණ ඒ කියන්නේ ජරා මරණට හේතු වෙච්ච ජාතිය කියන කාරණාව දුර වෙලා යන්නේ. ඉතින් මෙහෙම හොයාගෙන ගියාම අනවබෝධය නැත්නම් අවිද්‍යාව කියන හේතුව නිසා තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. දුක්ඛ ඥාන සමුදය නිරෝධී මග්ගේ ඥාන වශයෙන් යම් කිසි කෙනෙකුට හම්බ වුණා නම් අන්න එතනදි තමයි මේ සියල්ලක්ම ඉක්මවන්නේ. ඉතින් අද ගොඩාක් අය සමහර වෙලාවට මේ ධර්මයේ කරා සමහර අය ආවත් ඒකෙන් මන්දෝත්සාහි වෙනවා ඔය වගේ ප්‍රශ්න එන තැනදී. ඒ වගේම තමයි අපි හොඳට මතක තියාගන්නට ඕනේ අපිට මේ ලැබිච්ච අවස්ථාව තුළ අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ. අපි කවුරුත් හිතන්නවද නෑ ඊළඟ ජීවිතේ මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වෙලා අපට මේක ලැබෙයි කියලා. දැන් මේ ලැබිච්ච අවස්ථාවේ මගහැරුණොත් මේ ඒ ඒ චින්තනයක් අසුරවන්නේ නැතුව අපි කොහොමද කියන්නේ ඊළඟ ජීවිතේ එහෙම ලැබෙයි කියලා? දැන් මේ දේවතා සංයුක්ති සමහර සූත්‍ර බලනකොට තේරෙනවා දෙවිවරුත් මිත්‍යා දෘෂ්ටිකයෝ. සමහර දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදලා අහන්නේ පහ පුංචි ලාමක ප්‍රශ්න. එතකොට එහෙනම් අර ගැඹුරු ධර්ම කරුණු අහන්න ඉතාම සුළු පිරිසයි. බුදුරජාණන් වහන්සේ සෝතාන සූත්‍රය පැහැදිලි කරනවා ධර්මයේ කරා ඒ කියන්නේ සුගති ලෝකයක දිවි ලෝකයකදී අවබෝධ කරගන්න අය පිළිබඳ විග්‍රහයක් දෙනවා මේ ජීවිතයේ ධර්මය අහලා ධිට්ඨිය සුප්පටිච්ච දක්වා දිනු කරගත්ත කෙනා සිහිමුලා වෙලා කරුණේ කරාම ඒ ජීවිතේ ඉපදුනාම එයාට සිහියෙන් නැත්නම් එයාට මාවර්ජිනේ වෙලා නැත්නම් කවුරුහරි කතා කරනකොට ඒකෙදී ආවර්ජන වෙලා එහෙම නැත්නම් ධර්ම දේශනාවක් කවුරුහරි කරනවා අහද්දී ආවර්ජන වෙලා තමයි අවබෝධය කරා යන්නේ. එහෙම නැතුව ඒ එහෙම චින්තනයක් මෙහි මෙහෙ මෙහෙ නැත්නම් එවැනි කෙනෙක් අවබෝධ කරා යන වැඩපිළිවෙලක් පිළිබඳ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ධර්මයේ කරා යොමු වෙන්නට නැත්නම් අපට මේ දුකකින් නිදහස් වෙන දෙයකට යොමු වෙන්නට අපට ප්‍රකට ප්‍රකට දුකක් වෙන්නට ඕනේ. අපට ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ප්‍රකටත්වයේ ප්‍රශ්නයක් වෙන්නට ඕනේ. ප්‍රකටත්වයේ ප්‍රශ්නයක් ආවම තමයි හොයන්නේ. දැන් සංස්කාර දුක නැත්නම් මේ මේ මේ න්‍යාය තේරුම් ගත්තාම අන්න එයාට ඒ තේරුම් ගත්ත නිසා ප්‍රකටත්ව දුකක් එනවා තේරෙනවා. එයි මේ හැදෙන වැඩපිළිවෙලක් තේරුම් අරගෙන ධර්මය අහලා ඒ නිසා ප්‍රකටත්ව දුකක් එනවා. ඔක නොතේරුම් ගත්ත කෙනාට දැන් අනිත්‍ය නිසා දුකයි කියන කාරණාවේදී ඒ දුක තේරෙන්නේ අනිත්‍ය බවත් එක්ක. එහෙනම් ඒ ඒ ප්‍රකටත්වයට හම්බෙන්නට ඕනේ. ඒ ප්‍රකටත්වය හැම වෙලේ ධර්මය අහලා ඒකට අනුව නුවණින් වැඩපිළිවෙල කුරු කරාට පස්සේ එහෙම නැතුව එයාට හම් වෙන්නේ නැහැ. එහෙම නැතුව එයා ධහමට යොමු වෙන්න අනිවාර්යෙන් ප්‍රකට දුකක් එක්ක යන්නේ. ජරා මරණ දුක දැන් අපට මේ තියෙන දෙයත් එක්ක තමයි තියෙන්නේ. එතකොට එහෙනම් අපට ওই මොන ක්‍රමෙන් හරි මේ කර්මයෙන් හරි ඍතු විපර්යාසයෙන් හරි නැත්නම් වෙන කෙනෙකුගේ බලපෑමකින් හරි මොන දෙයකින් හරි අපට මේ ප්‍රශ්නේ තියෙන නිසා අපි මේක හොයන්නේ. එතකොට දිවි ලෝකේ හරි කොහේ හරි ගියාම යාට ඒ ප්‍රශ්න එන සම්භාවිතාවයක් නැහැ. යාට එහෙනම් මේ දුක හැටියට ප්‍රත්‍යක්ෂ වශයෙන් අර ධර්මයේ තේරුම් ගත්ත දුකක් හම්බෙන්නට ඕනේ. ඒක හම්බෙන්න ධර්මය ඇහිලා තියෙන්නට ඕනේ. එහෙම වුණාට පස්සේ තමයි ධර්මයට යොමු වෙන්නේ. දැන් අද සමාජය තුළ ටිකක් හිතලා බලන්න. දැන් මහා පිනක විපාකයක් නිසා දිවි ලෝකයන්නේ පිනක විපාකයක් නිසා මනුස්ස ලෝකේ මහා ධනවත් අය වෙන්නේ. දැන් අපි අපි අපි ඇසුරු කරනම සමහර ධනවත්ව නැත්තම් හොඳ තත්ත්වකින් ජීවත් වෙන යාළුවෝ හරි ඥාතීන් හරි බලන්න කල්පනා කරලා ධර්මයට අපි එයාලගේ ප්‍රශ්නේ පෙන්නලා දීලත් මේම ප්‍රශ්නයක් තියෙනවා කියලා මොනසුලක අපට ප්‍රශ්නයක් තියෙනවනේ ප්‍රකටව අපට හම්බෙන්නේ එහෙම පෙන්නලා දීලත් සමහර අය එන සම්භාවිතාවයක් නැහැ මේකට ධර්මයේ තේරුම් ගන්න දුකින් නිදහස් වෙන්න එන සම්භාවිතාවයක් නැහැ සමහර උගත්ත ඒක තේරෙනවා ඒත් තේන්නේ නැහැ. එතකොට එහෙනම් මේ බලන්න අපිට මේ අවස්ථාව අහිමි වුණොත් එහෙම කොයි මොහොතක නම් ආය අවබෝධයක් කරා යාවිද කියලා කියන්න බෑ. ඒ නිසා මේ අවස්ථාවේ අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ ගත යුත්තේ වෙන දෙයකින් නෙමෙයි සත්‍ය කරා යමු වීමට බුදුරන් වහන්සේ කියපු දේ අපි තේරුම් ගන්න යමු වීම මිසක් අපේ තියෙන රාමුවට යම් දේවල් ගලපලා නෙමෙයි. ඉතින් අපි මේ සබ්බා සූත්‍රය පාදක කරගෙන අපට මතුවෙච්ච තව ගැටලු ටිකක් සාකච්ඡා කරමු. මට ඊමේල් දෙකක් හවිලා තියෙනවා ප්‍රශ්න දෙකක්. එකක් තියෙනවා සංඛාර කියන්නේ පුජ්‍යල సంతාන සකස් වෙන දෙයක් නම් කාය වචී චිත්ත සංඛාරයන්ට ගැළපෙන්නේ කෙසේදයි පහදා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නය. සංස්කාරය කියලා කියන්නේ අවිද්‍යාවපත්ති කරගෙන හුද්දල සංසාරණයක සකස් වෙන දෙයක්. මේක ඇත්තට තේරුම් ගන්න අපි කාරණා ගොඩක් තේරුම් ගන්න වෙනවා. දැන් මේකෙදි ඇත්තටම ඔය අපේ ප්‍රශ්නේ තියෙන්නේ ආස්වාද ප්‍රසවාස විතක් විචාර සංඥා වේදනා ආදී කාරණාත් එක්කනේ. ඒ කියන්නේ අපි රහතන් වහන්සේ ගත්තාම රහතන් වහන්සේ තුල විද්‍යාව දිනු වෙලා තියෙන්නේ. එතකොට ඒ රහතන් වහන්සේට කොහොමද හුස්ම ගැනීම තියෙනවා. කතා කරනවා හිතනවා. එතකොට ඒක කොහොමද යෙදෙන්නේ කියන ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් නේන්නේ. එතකොට අපි බලන්නට ඕන ඇත්තටම කල්පනා කරලා දැන් මේක තේරුම් ගන්නකොට අපි පොඩ්ඩක් නිරෝධ සමාපත්තිය වැඩ පිළිවෙලත් එක්කත් හිතන්නට ඕනේ. එතකොට අපට මේක ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් හුස්ම රැල්ලක් මට තේරෙනවනේ. මට හුස්ම රැල්ලක් තේරෙන්නේ පටිච්චසමුප්පාද තේරුම් ගත්තකම නැතිකමත් එක්කනේ මට කියන්නේ මම ලැබිලානේ. මටයි තේරෙන්නේ හුස්ම රැල්ල. ඊළඟට තමයි බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදේ නිර්වචනය කරන තැනදී පටිච්චසමුප්පන්න බව දකින දේත් එක්ක මේ ලෝකයේ පුජ්‍යලයේ තුල ගොඩනැගෙන දෙයක් හම්බ වෙන්න විදිහක් නැහැ. ඒක හොඳට හිතන්න. පටිච්චසමුප්පාදය දකින්න තැනදී පටිච්චසමුප්පාදයේ දැක්මක් මිසක් අපේ මානසිකාරයක් විතරක් නෙමෙයි. අපට මානසිකාරය කරන්න ගන්න දෙයක්. ඒක මානසිකාරය කරනකොට අපි දැක්මක් කරා යන තැනදී සත්‍ය දැකීමේදී ප්‍රඥා චක්කුසෙන් සාක්ෂාත් වීම නෙමෙයි සාක්ෂාත් වීම කියන වෙන එකක් ප්‍රඥාවෙන් දකින්නවා කියන වෙන එකක් ඒකට උදාහරණයක් හුද්දීලා තියෙනවා රලින්දේ උපමාවක් පෙන්නලා කෝසම්බී සූත්‍රයේදී ඒ කියන්නේ කාන්තාරේ ගමනක් කරන තැනදී අධික විභාසාවක් හම්බ වුණාම කාන්තාරේ මැද ලිඳක් දැක්කාම වතුරක් තියෙනවා බාල්දියක් තියෙනවා වතුර ගැනීමේ හැකියාවක් තියෙද්දී වතුර බීලා පිපාසය සංසිඳුව ගත හැකි බව Tamanට වැටහෙනවා නමුත් වතුර බීලා නැහැ අන්න ඒ වගේ තමයි සත්‍ය දැකීම කියන්නේ සාක්ෂාත් වෙලා නැහැ වතුර බීලා වගේ නෙමෙයි එතකොට මෙන්න මේ විදිහේ සත්‍ය දකින වැඩපිළිවෙලට යමුනහම සත්‍ය දකිනවා සත්‍ය දැක්කට ප්‍රඥාවෙන් දකින්නේ සාක්ෂාත් වෙලා නැහැ. හැබැයි සත්‍ය දකිනකොට දැකීමත් එක්ක අර ලෝකයේ තුල පුජ්‍යලයක් නැති බවත් අනාත්ම බව හම්බුන නිසා පුජ්‍යලය තුල යමක් ගොඩ නැගින්නේ නැහැ. මොකද පුජ්‍යලය හම්බෙන කාරණාවත් එක්ක ගොඩ නැගෙන්නේ. ඒ අවස්ථාවේ ආ දකින්නේ සත්‍ය විතරයි. හැබැයි සත්‍ය දැක්කට සාක්ෂාත් වෙලා නැහැ ප්‍රඥාවෙන් දකින්නේ. එතකොට ඒ අවස්ථාවේ එහෙනම් පටිච්චසමුප්පාද ක්‍රියාවලින් දකින්නේ. පටිච්චසමුප්පාද ක්‍රියාව දකින්නේ පටිච්චසමුප්පාද දුරු වෙලා නෙමෙයි. අවිද්‍යා සංකාර විඥාන නාම රූප මේ ප්‍රත්‍යයෙන් සිදුවෙන ක්‍රියාව දකින්නේ. ඒ ඒ ක්‍රියාව තමයි අපි දකින පටිච්චසමුප්පාද. එතකොට ඒක නොදකපු නිසා තමයි මට පළවෙනි ධ්‍යානයයි දෙවෙනි ධ්‍යානයක් තියෙන්නේ මට. එතකොට මගේ දෙවෙනි ධ්‍යානයේදී ඔන්න ආස්වාද ප්‍රසවාද දුර වෙනවා. දැන් එතකොට දුර වුණේ කාගේ දෙවෙනි ධ්‍යානයේද මගේ දෙවෙනි ධ්‍යානයේදී. එතකොට එහෙනම් මම තමයි ආස්වාද ප්‍රසවාස දුරු කරගත්තේ. මම ඒ අදාළ වැඩ පිළිවෙල කුරු කරලා. මට ගෝචර ටික. ඉතින් පටිසම්පාද කතා කරන්නේ නෙමෙයි පටිසම්පාද දැක්කම ඔය මට මම දෙවෙනි ධ්‍යානයකට සමවැදීමක් කතාව නැහැ. ඊළඟට හතරවෙනි ධ්‍යානයේදී මේ ආශ්‍රව ප්‍රසවාස නෙමෙයි විතක් ਵਿਚාර දෙවෙනි ධ්‍යානයේදී හතරවෙනි ධ්‍යානයට ගියාට පස්සේ ඔන්න ආශ්‍රව ප්‍රසවාසන යොද් වෙනවා. ඔන්න ඒකාගෙත් එමගේ මම හතරවෙනි ධ්‍යානට ගියා. එතකොට එහෙනම් මේ ටික කොහෙද මේ දුරුනේ ලෝකේ? ලෝකේ තමන්ට මම ඉන්න ලෝකේ දුරුනේ. පටිසමුපාදේ කියන්නේ සත්‍ය දකිනකොට මම කියන කාරණා බොරු බව දැකලා ලෝකෙන් ඈතර වීම. එතකොට එහෙනම් ඒ මම පදනම් වෙලා තමයි මට හුස්ම රැල්ලක් ලෝකෙදී හම්බුනේ. මට විතක් ਵਿਚාරයක් හම්බුනේ. ඒව සම්පත්තියට සම්බන්ධනකොට සංඥා වේදනා දුරු වෙනවා. සංඥා වේදනා දුරු වෙන්නේ කාගේ සංඥා වේදනාද? මගේ සංඥා වේදනා. හැබැයි ඒව සම්පත්තිය සම්බන්ධනකොට මට සංඥාවක් වේදනාවක් නැහැ නේ. කාටද නැත්තේ මට. ඉතින් මට සංඥාවක් වේදනාවක් නැත්තම් මම නිරෝධ සම්පත්තිය ඉන්නවා කියලා හැඟීමක් මට නැහැ. හොඳට මතක තියාගන්න කියපු කරුණ ටික. දැන් මේ පිළිවෙලට මේක පැහැදිලි කරන්න. හැබැයි නිරෝධ සම්පත්‍ය සම්වර්ධනයක පුතඥයන කරන්න බෑ. මොකද හේතුව සංඥා වේදනාවක් අල්ලගෙන පුතඥය උපරිම යන්නේ ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන එකට. ඊළඟට සේකත්වයට ආව කෙනාට තමයි ඒකෙන් එහා ගියපු සමාපත්තියකට යමු වෙන්න පුළුවන් සංඥා වේදනා නිරුද්ධ කිරීමට. හැබැයි සේක පුජ්‍යලයකට සේක පුජ්‍යලයකට අසේක අසේක රහතන් වහන්සේට පුළුවන් ඒක වෙනම පරියායක්. මොකද රහතන් වහන්සේ ජීවමාන විද්දැද්දී අපි ලෝකේ කතා කරනකොට ලෝකේ රහතන් වහන්සේට හුස්ම රැල්ල තියෙනවනේ. ඒ ලෝකේ රහතන් වහන්සේ විතක් ਵਿਚාර තියෙනවනේ. ඒ ලෝකේ. ඒ ලෝක විවහාරේ. ඒතකොට ලෝක විවහාරයේ තියෙන සමාපත්තියක් නේද සමාපත්තිය. හැබැයි ලෝක විවහාරයේ තියෙන එකක් උනාට ඒක පුතඥයාට යන්න බෑ. හමුවදින්න බෑ ඒකට. ඊට පස්සේ ලෝකයෙන් ඈතර වීම නිවීම කියනකොට නිවීම ලෝකෙන් ඈතර වීම. එතකොට ඒක සීකයට දාලත් නැහැ. සීක කෙනා නිවීම පිළිබඳව ප්‍රඥා චක්කුසයෙන් විතරයි දකින්නේ. එතකොට නම් නිරෝධ සම්පත්තියට යොමු වෙනකොට අර ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එකට තියා ගියපු මේ සංඥාවල යුද්ධ කිරීමට හැකියාවක් තියෙනවා මට. එතකොට ඒකට සමවදින කලිනේම සංඥා යුද්ධ බව මට හම්බ වෙන්නේ. මොකද සමවදින සමවැදීමත් සමවැදලා ඉදීමත් නැගිටීමත් කියන කාරණාව සංඥාවක් ගැනීමන්නේ. එහෙනම් මට සංඥාවක් ගන්න බැරි වෙනවා. මං සංඥාවක් ගත්තනම් එතනදී මම සංඥාවක් එක්කම යන්නේ. එහෙනම් මම ගත්ත සංඥා වේදනාවක් දුරු වීමක් තියෙන්නේ. එතකොට එහෙනම් එතන ඒ ක්‍රමානුකූලව ඒ සංඛාර අපි ගත්ත අපට හම්බුණ ඒ සංඛාර ස්වභාවය අන්වේදී නිරුද්ධ වෙනවා පුජ්‍යලීක තුල. ඒකෙදි කාය සහ වචී සංඛාර පුතඥයටත් පුළුවන් නිරුද්ධ කරන්න. චිත සංඛාර කියලා ඒගත මටගත් මමගත් සංඛාරය සේක සහ අසේක අසේක කෙනාට කතා කරන දෙයක් නෑ. නමුත් ලෝකයේදී ලෝක පැවැත්ම ලෝක විවහාරයත් එක්ක කතා කරලා තියෙනවා. ඒ නිසා නිරුද්ධ කිරීම තියෙනවා. එතකොට ඒක තමයි සංස්කාරය කියලා කියන්නේ. දැන් රහතන් වහන්සේ හුස්ම ගන්නවා. ඒක අපි කතා කරන්නේ ලෝක විවහාරයත් එක්ක. පටිසමුපාදෙ පැත්තට අපි යොමු කරලා බලනකොට රහතන් වහන්සේගේ ස්වභාවය රහතන් වහන්සේ කියලා කියන්නේ අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ වෙලා. කියන අවිද්‍යාව නිරුද්ධ වෙලා. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වුණ නිරුද්ධ වුණාම රහතන් වහන්සේට හේතු නැති කල්ලි ඵලය ඇති වෙන්නේ අන සංස්කාර නිරුද්ධයි. දැන් දෙවන ධ්‍යානයේට ගියපු පුතඥයට විතක් ਵਿਚාර නිරුද්ධයි. ඒ කාටද පුතඥයට? හැබැයි අවිද්‍යාව නිරුද්ධ නොවි මේ සංස්කාර නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක පටිච්චසමුප්පාදයේත් එක්ක දකිනකොට එතන සංස්කාරය කියලා කියන්නේ මේ සිතක්, කයක්, වචනයක් ඇතයි කියලා ගැනීම. දැන් අපි දන්නවා විතක්ක ਵਿਚාර දුරු වීම දෙවන ධ්‍යානෙ. එතකොට අපි තවත් මේකට උදාහරණයක් කරන් බලමු. මදුපිණ්ඩික සූත්‍රයේදී කයක් ඇතයි වචනයක් ඇතයි කයක් ඇස ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි ඇසේ විඤ්ඤාණ ඇති කල්ලි ස්පර්ශේ වේදනාව ඊළඟට සංඥා චේතනා ඊළඟට තියෙනවා විතරකය ඊට පස්සේ ප්‍රපංචය ඊට පස්සේ තමයි ප්‍රපංච සංඥා සංකා අතීතනාගත වශයෙන් මේක ලෝකේ හම්බ වෙන්නේ එහෙනම් ප්‍රපංචන කලින් විතරකය තියෙනවා ඊළඟට සක්කපඤ්ඤ සූත්‍රය ගත්තාම සක්කපඤ්ඤ සූත්‍රය පැහැදිලි කරන ප්‍රපංචයෙන් විතක් ਵਿਚාර කියලා ප්‍රපංචයේ පැත්තෙන් විතක් ਵਿਚාර එතකොට කොට්ටද සූත්‍රය අංගුත්තර නිකාය පැහැදිලි කරන ප්‍රපංච නිරුද්ධුනා ප්‍රපංච උපසමයේ සලායතන උපසමයේ එහෙනම් ප්‍රපංච නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධත්වයටපත් වෙනවා නම් අපි ගත්තොත් එහෙම දැන් මදුපිණ්ඩික සූත්‍රයේ විතරක කියන කාරණාව දුරු වුණා නම් දෙවන ධ්‍යානයේදී ප්‍රපංච නිරුද්ධ වෙන්න ඕනේ මොකද විතරක විතරකත් එක තමයි ප්‍රපංචයේ තියෙන්නේ එහෙනම් ප්‍රපංච නිරුද්ධ කියන්නේ සලායතන නිරුද්ධ වෙන අරහත්ත්වය එහෙනම් එතනයි කතා කරන පරයය තුල තියෙන්නේ මේ පටිච්චසමුප්පාදේ පැන නැගීම. සක්කමණ සූත්‍රයේ පැහැදිලි කරන ප්‍රපංච ඇති වුණාම ලෝකෙ ගොඩනගන්නේ ගොඩනගුනේ මට. ඔන්න මම විතක්ක ਵਿਚාර කරමින් මේ ලෝකේ කලහයි වාද විග්‍රහ අට ගන්න ආකාරයක් විග්‍රහ කරලා පෙන්නනවා. දැන් මේ පින්වතුන්ට මම කටහඬ ඇහෙනකොට කටහඬක් ඇහුණා. අම්මේ අනුමුදස්ස ස්වාමීන් වහන්සේ දැන් මේ බණ කියනවා මේ ධර්ම කතා කරනවා. ඔන්න විතක්ක ਵਿਚාර ගොඩනගෙනවා. ඔන්න ඕක තමයි දුර වෙන දෙවන ධර්ම. මම කරන විතක්ක ਵਿਚාර. නමුත් මට ඇහෙන්න දෙයක් ලැබීම ඒක ඒක අපි තුල තියෙන දෙයක්. ඒක හටගත්ත දෙයක්. අන්න ඒ කාරණාව අවිද්‍යාවපත්තෙන් තියෙන්නේ. හැබැයි ඇති වෙච්ච දේ අපි නම් කරන්නේ නැති නිසා අපි ඒකත් එක්ක නම් කරනවා කියන්නේ අපි ඒකත් එක්ක විතක් ਵਿਚාර කරමින් යන්නේ නැති නිසා අපි ඒක අල්ලගන්න සම්භාවිතාවය නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒක ඔස්සේ යන්නේ. නමුත් අපි මොකක් හරි ඔස්සේ පැවැත්මක් තියෙනවා. මනට මනට ආපු ධම්මාරම්මණයක් ඔස්සේ ඒ ධම්මාරම්මණය ඔස්සේ විතක්ක ਵਿਚාර ඒක පාදක කරගෙන පුජ්‍යලත්වයෙන් කරන්නේ නැති නිසා අන්න දෙවන විහිතක් ਵਿਚාර දුරු කරගන්නවා. හැබැයි ප්‍රපංච නිසා සලායතනය කියන කාරණාවක් මනායතනෙ ගොඩ නැගිලා පුතජන කෙනෙක් කතා කරනකොට එහෙනම් එතන ඒ ගොඩනගින්න හම්බෙච්ච අර පදුපින්ඩික සූත්‍රය විග්‍රහ කරන විතරකයේ කියන එක තියෙනවා. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තියෙනවා. ඊට පස්සේ තමයි හතරෙන් ධ්‍යානෙ හුස්ම රැල්ල දුර වෙලා යනවා. කාගෙද මට හම්බෙච්ච. දැන් පුතත්ජන කෙනාටත් ඒ හුස්ම රැල්ල දුර. නමුත් අවිද්‍යාව දුර වෙලා නෙමෙයි දුර වුනේ. එතකොට එතන ආස්වාස් ප්‍රස්වාස කියලා කතා කරේ අපට මට ගෝචර වෙච්ච කාරණාවනේ. කයක් ඇතයි කියලා ගත්තාම ඔන්න අවිද්‍යාවත් එක්ක කයක් ඇතයි කියලා ගන්න පදනමක් තියෙනවා. ඊට පස්සේ හුස්ම ගන්නේ මම කියලා හම්බ වෙනවා. නමුත් අවිද්‍යාව දුරු වුණාම මම හුස්ම ගන්නවා කියලා කාරණාවක් කියන්නේ නැහැ. අවිද්‍යාව දුර වෙලා. අන්න එතකොට ඒ සංස්කාරයේ ඊතර කතා කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි සංඥා වේදනා කියන කාරණාවත් අවිද්‍යාව දුර වීමත් එක්ක හඳුනගන්නේ මමනේ. මමයි වෙදින්නේ. එහෙනම් අවිද්‍යාව දුර වුණාට පස්සේ ඒක නැති වෙලා යනවා. නමුත් හඳුන ගැනීමට විඳීමට දෙයක් ගොඩ නැගෙන මම මුල් කරගෙන හඳුන ගන්න විදින කාරණාව. අන්න ඒක තමයි ඉක්මවන්නේ. එහෙම නැතු මම ගොඩනගෙනට ප්‍රත්‍යක් වෙන කයක් වචනයක් හිතක් ඇතයි කියලා ගැනීම නිවෙනකම්ම ඒක නතුල තියෙනවා. අර මම පාදක කරගෙන කරගන්න වැඩපිළිවෙල පුතජන කෙනාටත් කාය සහ වචී සංකාර නිරුද්ධ කරන්න පුළුවන්. එතකොට නම් මේ සියලු සංස්කාර ගොඩනගන්නේ මම පාදක කරගෙන. සත්‍ය දකින්නකොට යාට හම්බ වෙනවා මෙතන මම කියලා ගත්ත දේ තුළ තියෙන වැරද්ද. එතකොට රහතන් වහන්සේ නිරෝධ සම්පත්තියට සම්බන්ධ තැනදී රහතන් වහන්සේ සමෝධ රහතන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙනවනේ. එතකොට අපි ලෝකේ කෝණයට ගිහිලා රහතන් වහන්සේ ගැන බලන්න වෙනවා. ලෝකේ කෝණයට. ලෝකේ කෝණයට යන තැනදී පටිච්චසමුප්පාදේ කතා කරන්න බෑ. පටිච්චසමුප්පාද කතා කරනකොට ලෝකේ කෝණ ඉක්ම වෙනවා. දැන් ඒක හොඳට මූලපරියය සූත්‍රය හවනම් පැහැදිලි වෙන්න ඇති. පුතඥන කෙනාට මේ ලෝක හැම එකක්ම දිට හුත මුත විඤ්ඤාණ විතරක් නෙමෙයි පටවියාපෝ තේජෝ වායු විතරක් නෙමෙයි දිව්‍ය බ්‍රහ්මාදී සියල්ලක්ම මඤ්ඤණාවක්. එහෙනම් මේක හම්බෙන්නේ ලෝකෙත් එක. සේකයටත් හම්බෙනවා. හැබැයි විධානයක් එක මාමඤ්ඤති කියලා තියෙන්නේ. මොකද සේකයට ඒක එහෙම හම්බෙන්නේ සේකයාගේ හික්මීම නුවණ තියෙන නිසා. රහතන් වහන්සේට නමඤ්ඤති. එතකොට එහෙනම් මේ සත්‍ය දැකලා ඉක්මීම තැනදී නමඤ්ඤති කතා කරන්න බෑ ඒ ගැන. අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට දැන් රහතන් වහන්සේ සාරිපුත් සනසේ බණ කියනවා. හඳුනා ගන්නවා කිය එක. එතකොට අපි මේ ලෝකෙට ඇවිල්ලා කතා කරන්නේ. මේක පටිසම්පාය දාලා ගලපන්න කිව්වොත් අපි කරන්නේ මේ ඇත්තට මේ ඒ විදිහට කරන්න යන්නේ මේ ධර්මයේ කියන කාරණාව පිළිබඳව දන්නේ නැති නිසා. මොකද ලෝකයට ඇවිදිලා ලෝකෙන් ඈතර වැඩදී ලෝකයේ එක විග්‍රහ කරගන්න යනවා. ලෝකයට ඇවිදිලා මේ ලෝකෙන් ඈතර වෙන ලෝකෙන් ඈතර වෙන මාර්ගය හම්බෙච්ච එක ලෝකෙට දාලා විග්‍රහ කරන්න හදනවා. අපි ලෝකේ විග්‍රහ කරද්දී ලෝකයට එක්ක විග්‍රහ කරගන්න තියෙන්නේ. ලෝකේ කොච්චර බෙදලා බැලුවත් අපිට මේක ලෝකෙමයි. ඒක රහතන් වහන්සේ කතා කරනකොට දැන් අපිට ලෝකේ ගෝචර රහතන් වහන්සේ. ලෝකේ ගෝචර රහතන් වහන්සේ ඔන්න ක්‍රමානුකූලව සමාදිනවා දෙවෙනි ධ්‍යානෙට විතක් ਵਿਚාර දුරු කරනවා. මොකද ආහාර පුස්සන්නාස තිම අවස්ථාව පැහැදිලි කරනවා. නමුත් මම සම්බන්ධිච්ච හැඟීමක් නැහැ කියලා හිම විශේෂයෙන් කියනවා. ඔන්න හතරෙනි ධ්‍යානෙට ගියාට පස්සේ ආසව සාදුරු කරනවා මේ ලෝකයේත් එක්ක. ලෝකේ ගෝචර කරනවා. ඊළඟට නිරෝධ සමාපත්තිය සංඥා වේදනා දුරු කරන ලෝකයේත් එක්ක. හැබැයි නිරෝධ සමාපත්තිය කියන්නේ රහත් ඵලෙ නෙමෙයි. හැබැයි රහතන් වහන්සේ ගැන කතා කරනකොට රහතන් වහන්සේ ආස්වාද ප්‍රසවාස කරත් පටිසමුප්පාද න්‍යායත් එක්ක මේ ලෝකෙන් ඈතර වෙන ප්‍රතිපදාව කතා කරන රහතන් වහන්සේගේ අවිජ්ජාසයේ සිවිරාග නිරෝධා. එහෙනම් ආස්වාද ප්‍රසවාසයක් එක්ක රහතන් වහන්සේ පැන වෙන්නේ නේ. විතක් විචාරසික රහතන් වහන්සේ පැන වෙන්නේ නැහැ. සංඥා වේදනාවක් රහතන් වහන්සේ පැන වෙන්නේ නැහැ. ඒක ලෝකෝත්තර නැත්නම් ලෝකෙන් ඈතර වෙලා නිවීම කතා කරන පරයයත් එක්ක. හැබැයි ලෝකෙට ආවට පස්සේ අර පරයයන් කතා කරන්න තියෙන්නේ. එහෙනම් මේ සංඛාර කාය වචන චිත්ත කියන සංස්කාර මේ පුජ්‍යල సంతානයක් එක්ක ලෝකේ සකස් වෙන එකක්. එහෙම නැතුව වෙන ක්‍රියාවක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ කාරණාව ඒ විදිහට තේරුම් ගන්න තවත් මේක තේරුම් ගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ සිහිය නුවණ වැඩෙන මොහොතට නිවීම උත නිරෝධය අධ්‍යක් හැකි වුණාට ඊළඟ මොහොත නැති වී පැනවීමට අහු වෙන්න පුළුවන්. විදර්ශනා වඩනවා කියන්නේ අජ්ජත් බහිද්දා පැනවීම පෙන්වා දීමයි. මොහොතකටවත් පිළිටන්නට බැරි බව දැකීමයි. එක මොහොතක නිවනා නම් ඊළඟ මොහොතේ කෙලෙස් ඇති වෙන්න බෑ කියලා අහලා තියෙනවා. මේ අවස්ථාව දෙක පැහැදිලි කරලා දෙන්න. මේ තේරුම් ගත්ත විදිහ වැරදි. කොහොමත් අනිවාර්යෙන් නිවන නම් ආයි කෙලෙස් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ කාරණාව හරියි. නිරෝධය නැත්තම් සත්‍ය දැක්කා කියලා කියන්නේ. ඒ කියන්නේ රහත් වෙන්න කලින් හේකත්වයේදී සත්‍ය දැක්කා කියලා කියන්නේ නිරෝධය සාක්ෂාත් වුණා නෙමෙයි. මම ඒක කලින් පැහැදිලි කරා. නිවීම සාක්ෂාත් වුණා නෙමෙයි. ප්‍රඥාවෙන් සත්‍ය දැක්කේ. අර ලිදීප්මාවත් එක්ක බලන්න කල්පනා කරලා. ප්‍රඥාවෙන් විදැකේ සාක්ෂාත් වෙලා නැහැ. සීකයට තියෙන්නේ නිරෝධාර සත්‍ය සාක්ෂාත් කළ යුත්තක්. පළවෙනි එක සත්‍ය වශයෙන් ඥානය හට ගන්නවා. නිරෝධාර සත්‍යයේදී දෙවණියට අන්න කෘත්‍ය කළ යුත්තක්. මොකද්ද කරන්න තියෙන්නේ? සාක්ෂාත් කළ යුත්ත සාක්ෂාත් වෙලා නැහැ. රහතන් වහන්සේට තමයි සාක්ෂාත් වෙන්නේ. එහෙනම් අපි තේරුම් ගත යුත්තක් තියෙන්නේ. ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ සාක්ෂාත් වෙනවා කියන්නේ දෙකක්. එහෙනම් යම් මොහතක නිර්වදේ සාක්ෂාත් වුණා නම් කවදාවත් ආයේ ආයේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. නිරෝධය කියලා කියන්නේ ඇති වෙච්චදී නැති වෙන එක නෙමෙයි. නිරෝධය කියලා කියන්නේ හේතුවෙන් නම් ඇතිවන්නේ හේතුව දුරු වීමෙන් ඇති නොවීම. දැන් නිරෝධය කතා කරනකොට දැන් අපිට වචනේ මොන විදිහට කතා කරත් අපිට යනවාම නැතිවීම කියන වචනේ හැම යන්නේ. අපිට මොකද තියනවා කියලා ගත්ත නිසා අපිට නැතිවීම යනවා. බුදුරණාහිකයි පැහැදිලි කරන්නේ සෝතපන්නේමත් එක්ක ඇතනට අන්ත දෙක දුර වෙනවා කියලා. අපිට නිරෝධයට එන්නෙම තිබිච්ච දෙයක. නමුත් බුදුරණාහික පැහැදිලි කරන්නේ සමුදයකට ඇවිදින්නනේ. නිරෝධයක් පැහැදිලි කරන්න කලින් සමුදයක් විග්‍රහ කරන්නේ. අපි ඔක හොයන්නේ නෑ, හිතන්නේ නෑ. සමුදය මොකද්ද? ඉමස්මින් සති ඉඳන් හෝති ඉමස් උප්පරිදන් උප්පජති. අනේකයි සමුදය. ඒතකොට නිරෝධී ඉමස්මින් වසති ඉඳන් නහෝති ඉමස් නිරෝධී ඉඳන් නිරුද්ධති. එහෙනම් මේ ඇති කල්ලි මේ වේ. මේ උපදින කල්ලි මේ උපදි. මේයි සමුදේ සමයයි නිරෝධේ. එහෙනම් නිරෝධය කියන්නේ මොකක්ද? හේතු නැතිවීම නැති වෙන බව. ඇති වෙච්ච දේ එක නෙමෙයි. අන්න හේතු නැති බව හම් වෙන්නට ඕනේ. හේතු නැති බව හම් වෙන්නට ප්‍රඥාව ඕනේ. එහෙනම් හේතුවෙන් හටගන්න බවත් හේතු නැති වුණ නැති වෙන බවත් කියන මේක නුවණින් දකිනවා. හේතු නැති වෙලා නැහැ. එතකොට අවිද්‍යාවෙන් හටගන්න බව දකිනවා. එතකොට විද්‍යාව කියලා සේක විද්‍යාවක් තියෙන්නේ. දුක පියසින් දැකලා ඉවර නෑ. සමුදය ප්‍රහාණය වෙලා නෑ. නිරෝධේ සාක්ෂාත් වෙලා නෑ. මඟ වැඩිලා නෑ. සීකයට සීක ඥානයක් තියෙනවා. ඒ තමයි සත්‍ය වශයෙන්. අවිද්‍යාව පිළිබඳව මේ දුක්ඛේ ඥානං සමුදය නිරෝධේ මග්ගේ ඥානං පිළිබඳව සත්‍ය ඥානය. දුක පිළිසඳත යුතුයි. සමුදය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධේ සාක්ෂාත් කළ යුතුයි. මග වැඩිය යුතුයි. ඔන්න සත්‍ය ඥානෙ තියෙන්නේ. සත්‍ය සහ ඊළඟට කෘත්‍ය ඥානෙ. දුක පිරසින් දැකලා නැහැ. ඉවර නැහැ. සමුදය ප්‍රහාණය වෙලා නැහැ. නිරෝධය සාක්ෂාත් වෙලා නැහැ. මග්ග වැල්ලා නැහැ. එහෙනම් ඉතින් සංකාර නිරුද්ධ වෙන්න දෙයක් නැහැ එහෙනම් සලායතන ආදී මේකක් නිරුද්ධ වෙන දෙයක් නැහැ හැබැයි මේ හට ගෙවස නැතිවීම කියන ගන්න ප්‍රඥා චක්කසින් ප්‍රඥාණයත් එක හම්බ වෙනවා. එහෙනම් එයාට මොහොතක නිරුද්ධ වෙන කතන්දරයක් නෙමෙයි. එයාට තියෙන්නේ එයා ප්‍රඥා චක්කසින් දකින්න එක. එතකොට මේ අජ්ජත් මහිද්දා පැනවීම සත්පුරුෂ දැකීමත් එක්ක හම්බ වෙනවා. එතකොට දැන් එතකොට මෙතන අහනවා මොකටකටවත් එහෙම පිළිටන්න පිළිටන්නේ නැත්තේ නැහැ. මෙහෙම දෙයක් වෙන්නේ. ලෝකී ප්‍රවැත්මක් සකස් වෙන හැටි දකින්නේ. හැබැයි හැටි දකිනකොට ලෝකේ සකස් වෙන ආකාරය දකිනකොට සකස් වෙච්ච ලෝකයේ ඔස්සේ බොරු වැඩ පිළිවෙලකට යන්නේ නැහැ. ඒකයි වෙනස. ඒ කියන්නේ ඒක ඔස්සේ බොරුවට වැඩ පිළිවෙලකට යන්නේ නැහැ. හැබැයි ඒක සකස් වෙලා. දැන් බුදුරණවහන්සේ සංඥාවට කියලා මිරිගුවක් කියලා. එයාට වතුර වගේ පේන්නේ. නමුත් එයා දන්නවා මිරිගුවක් කියලා. නොපෙනී නෑ. එයා වතුර කියලා පිටිපස්සෙන් දුවන්නේ. ඒක ඉස්සරහට දුවන්නේ නෑ වතුර ගන්න. ඒ උදාහරණ හොඳට හිතන්න. එයාට පේනවා වතුර වගේ දෙයක් ඈතට. හැබැයි එයාට පේන්නේ වතුර වගේ. වතුර වගේ පේනකොට එයා වතුර කියලා ගන්නෙ නෑ. එයාට මිරිගුවක් බව හම්බ වෙනවා. එයා ඒක වතුර ගන්න වතුර එතන තියනවා කියලා ඒක පස්සේ දුවන්නේ නැහැ. ඔන්න මැජික් එකක් පෙන්නනවා. මැජික් එකක් පෙන්නනකොට එයාටත් මැජික් එකේ මැජික් එකේ පේන පෙන්නන දේ හම්බ වෙනවා. හැබැයි එයාට ඒක හදන ක්‍රියාවලිය පේනවා. ඒ නිසා එයා ඒකට පුදුම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපට දැන් ඇහෙන් රූපයක් දකිනකොට සීක කෙනෙක් සත්‍ය දකි දැක්කහම එයාට හම්බ වෙනවා මේ ආධ්‍යාත්මික බාහිර පැනවීම මොකද අස්මාන දුර්වල නැහැනේ මම කියලා ගත්ත එක වැරදි කියලා හම්බ වෙනවා මිසක් අස්මාන දිවිවල නෑ. අර ලනුව උදාහරණ මම පැහැදිලි කරන්නේ ලනුවක් යාට පේනවා. හැබැයි ලනුව හැමවිච්චිත් යාට ප්‍රඥා චක්කුසින් හම්බෙච්ච නිසා අර ලනුව ආ මේ ලනුව මම බඳින්න ගන්න ඕනේ ගහකට. මේ ලනුව මෙහිමයි කියලා ඒක ගැන හිතන්නේ නැහැ. හැබැයි ලනුවක් පේනවා. අන්න ඒ වගේ සීක කිනාට ලෝකේ ගොඩ නැගිලා හැබැයි ගොඩ නැගිට හැටි දැකපු නිසා ඒ ලෝකයේ මත පදනම් වෙලා එතනින් එහාට යමක් කරන්න උත්සාහ කරන්නේ. සත්‍ය දකින්න අවස්ථාවේදී. හැබැයි හේතු නිරුද්ධ වෙලා නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ සත්‍ය දැකීම කියන කාරණා අද අපි ගොඩාක් වෙලාවට හිතන්නේ සත්‍ය දැකීම කියන කාරණාවේදී හේතු නිරුද්ධ වෙනවා කියලා. ඉතින් හේතු නිරුද්ධ වුණා නම් ඒක නිවන. හේතු නිරුද්ධ වුණා නම් එයා එහෙනම් අහපව් එයාට අහපහුට සකස් වෙන්න දෙයක් නැහැ. අවිජ්ජාශේෂ විරාග නිරෝධයත් එක්ක තමයි හිත නිරුද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගැන තව හොඳට හිතන්න මේ පිළිබඳව තව තේරුම් ගන්න කරුණු තියෙනවා නම් අහන්න දැන් ප්‍රශ්න අහන්න වෙලාව මොනවහරි ගැටලු ටිකක් තියෙනවා නම් අහන්න මම ගොඩක් වෙලා කතා කරන්න අපහසු පොඩි අසනීප ගතියක් එක්ක මම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණේ. නමුත් ප්‍රශ්න කිහිපයකටම උත්තර දෙනවා. ඒ නිසා අහන්න තේරුම් ගන්න. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේ අද ප්‍රශ්නකට පිළිතුරු දෙනකොට සඳහන් කරන්න යෙදුනා වහන්සේගෙන් මේ මේ සක්කපඤ්ඤ සූත්‍රය ගැන ඒ කිදී අර ප්‍රපඤ්ඤ හේතුයෙන් ඉතින් ප්‍රපඤ්ඤ නිසා පිටත් විතර්ක වෙනවා කියලා මදුපින්තික සූත්‍රයේ තියෙන විදිහට විචාරකන සහ ප්‍රපඤ්ඤනවා කියන එක සම්මත දෙයක් ප්‍රපඤ්ඤ නිසා විතර්ක ඇති වෙන්නේ එක පොඩ්ඩක් පැහැදිලි කරන සාම සත්‍යපණ මම අහලා නැහැ මම භාෂාවෙන් දැන් ඒක අහගත්තේ ඒක කොහොමද වෙන්නේ සාමනාද තමයි ඒ කියන්නේ ප්‍රපංචා තව තවත් ආයතන කරන්න කියලා හිම වෙනවද කොහොමද එතන තීර සාමනාද කෙරවතරයි කෙරවතරයි එතන විග්‍රහ කරනම් ඒ ප්‍රපංච සංඥා සංකාත් එක්ක විතරක ਵਿਚාර විතක් ਵਿਚාරම වචන කතා කරනවා විතක් ਵਿਚාර එක්ක මේ සමාජ ප්‍රශ්න කියන්නේ ඔය කේලා කීම ආදී මේ සියලු දේවල් විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මදුමෙන්නික සූත්‍රයේදී විග්‍රහ කරන්නේ විතරකයෙන් ප්‍රපංච කියන කාරණාවේදී අපට ඇහැට රූපයක් පෙනුන තැනදී ඇසක් ඇතයි රූපයක් ඇතයි විඥානයක් ඇතයි කියලා හම්බ වුණාම අපට පෙනෙන්න දෙයක් හම්බ වෙලා තියෙනවා. ඔන්න ඔය ආයතනයේදී කෙරෙන දෙයක් හම්බ වීමම ප්‍රපංචයක් ඒකට විතරකේ පාදක වෙලා තියෙනවා. ඇහෙන්න දෙයක් හම්බ වීම. ඇහුනේ මොකද්ද කියලා දන්නේ පෙනීමක් කියන්නේ පෙනීමක් කියන කාරණාව හම්බුණා නම් පෙනුනේ ඇහැට ඇසීමක් හම්බුණා කනට එතනම ප්‍රපංචය මොකද්ද කියලා දාලා නැහැ ඊට පස්සේ ඇති වුණානේ ඕනෝක තමයි අර ලාභ නානත් නානත් ධාතු සංයුත්තේ සූත්‍රයක තියෙන අර රූප සම්පස්සේ කියලා එකක් චක්කු සම්පස්සේට එහා ගියප එක. එතන රූප විතක්කත් එක්ක තමයි රූප සම්පස්සේ තියෙන්නේ. රූප සංඥා රූප විතක්ක ආදීක රූප සම්පස්සේ. එතකොට දැකීම දැක්කේ මොකද්ද? ආ මේ දැකේ දැන් මට පේනවා ලැප්ටොප් එකක්. අන්න මේක මගේ දැන් මේ පින්වතුන්ට ඇහෙන්න දෙයක් තියමුන. ඇහුනේ කායි කටහඬද? ආ මේ අනුලසනන්සේ කතා කරනවා. මේ ධර්ම සාකච්ඡා කරනවා. ඔන්නෝක තමයි විතක් විචාර කරනවා. මේ කියන්නේ මේක නැවත නැවත ඒ ඒ ප්‍රපංච වෙලා ප්‍රපංචයත් එක්ක අපට හම්බෙච්ච ඇසුණේ යමක් හම්බුනහම ඇසුනේ මොකද්ද කියන කාරණාව ඔස්සේ නැති වෙනවා. ඊළඟට කෙනෙකුට තියෙන පුළුවන් ආ මේ පුදුම දේවල් නෙමේ කියලා නැත්නම් මේ මෙහෙම වෙන්න පුළුවන් තරහ වෙන කාරණා. සමහර කෙනෙකුට හොඳ විග්‍රහයක් හොඳ වෙන කාරණා. මෙන්න මේ ප්‍රශ්න ඔක්කොම ඔක්කොම කොට නැගෙනවා. අර ප්‍රපංචයත් එක්ක ඒකක් විචාර කරන තැනදී. හැබැයි ප්‍රපංචයක් ඇති උනේ ප්‍රපංචයක් කියලා කියන්නේ ප්‍රපංචයක් ඇතිවීම කියලා කියන්නේ අපට පෙනෙන්න යමක් තිබුණා. පෙනුනේ මොකද්ද කියලා හිතන්නේ ඊට පස්සේ. පේනවනේ ඔන්න දීග දෙයක් හරි උස දෙයක් හරි හැඩයක් හරි පාටක් හරි ඔන්න පෙනෙච්ච දේ හොය හොයා අපේ කෝලෙත් එක දාගෙන යනවා. ඒක තමයි එතන සක්කමණ සූත්‍රයේ විග්‍රහ කරන්නේ ප්‍රශ්න ප්‍රශ්නේ හැදෙන හැටි ඔය ඊර්ෂ්‍ය මසුරු බව මේ ඡන්දය කැමැත්ත ඔය දැන් පුජ්‍යලයක් පුජ්‍යලයක එක ඒ ගොඩනගෙන ටික විග්‍රහ කරගෙන යනවා. ඒක තමයි එතනේ පැහැදිලි කරන්නේ. ඒක පුජ්‍යලයට වෙනස් කරන්න පුළුවන්. දැන් අද මේ මුක්තියක් හොයනවා කියලා කරන්නේ ඒක. මොකද මම පුජ්‍යලේ මමනේ දාගෙන කරන්නේ ඒක. මට ස්වංගෝ රාමුවක් නේ. සොයසංගත රාමුවක් නේ. මට කොටු වෙච්ච රාමුවක් නේ. මට අම්මා වුණා තාත්තට භාර්යාව වුණා. එකම කාන්තාව දකිනකොට. ඒ මට රාමගේ රාමුව. දැන් මේක මට රස කරන්න පුළුවන්. අද හොයන්නේ විදර්ශනාව කියලා ඔබ රස කිරිල්ලේ. ඔන්න ඒ දාන නිමිති ටික අයින් කරනවා. මේ මම දාගත්ත නිමිති ටික. දිග පාට හැඩතල නැත්තම් මේ හොඳ නරක අපි අයින් කරන්න හදනවා. ඒක අයින් කරන්න පුළුවන්. හැබැයි පේන දෙයක් තියෙනවා. මොකද මම ඉන්නවනේ. ඊට පස්සේ හැබැයි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මොකද මට ඇලෙන ගැටෙන දෙයක් මම නිර්මාණය කරගත්තේ නැහනේ. ඊළඟට ඇස කරන ආසය දිව කය ඔස්සේම එහෙම අතහැරියාම මනට යනවා. මනෙදි දැන් මනසින් අපට මේ වගේ දෙයක් කරනකොට අපි ඔන්න ඒකත් අතහරිනවා. ඒකත් වැරදි. ඊට පස්සේ ඔන්න ඒක අතහැරලා අපි මම බැඳිහත් වෙලා කරන දැන් අපි සමාධියක් කියන දේනද මම බැඳිහත් වෙලා කරන දේ උන් ටික ටික දුර වෙලා යනවා විතක්ක ਵਿਚාරේ දුර වුණා මම බැඳිහත් වෙලා කරපු දේ ඒක අරමුණ ඔස්සේ හරි ඒක විතරක ਵਿਚාර කර කර ඉන්න ගතිය ඔන්න දුර වෙලා ගියා ඊළඟට මට හම්බෙච්ච ආශ්‍රමසය දුර වෙලා යනවා මෙන්න මේ විදිහට මම කරගත්ත දේ යම් වැඩපිළිවෙලකදී මටම නිරුද්ධ කරගෙන යන්න පුළුවන්. හැබැයි මම ඇති වෙන්න පාදක වෙන කාරණාව දුරු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි එතන මේ විග්‍රහ කරලා පෙන්නන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන මේවා ඇත්තටම ගොඩක් ගැඹුරු කාරණා මේක නිකන් දැනුමකට දැනුමකින් විතරක් අපට හම්බෙන්නේ නැහැ. ඒක තමයි අර මම මේ ළඟදී දේශනාවක කිව්වා මේ අපට ධර්මය අහනකොට ඇසීමේදී වැඩක් හම්බෙන්නට ඕනේ. ඒ වැඩේ වැඩේ කියනකොට අපට හම්බෙන්නේ අපට හිතෙන්නේ මේ කියපු දේ තුල මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියව කියන එකක් නේ. නෑ අපිට කියපු කාරණාව ඔස්සේ අපි තුලට වැඩක් හම්බෙන්නට ඕනේ. ඒ තමයි ඒ නුවණ වැඩෙන විදිහ. ඒ කියන්නේ අපට ඔන්න ඔය ආකාරයට කල්පනා කරන්න, මානසිකාර කරන්න අපි තුළ යම් වර්ධනයක් ඇති කරගන්න අපට විචක්ෂණයක් කරන්න අපට උපපරීක්ෂණයක් කරන්න මෙන්න මේක අපට හම්බ වෙන්නට ඕනේ ඒක අපට හම්බ වීම තමයි අපි තුළ යම් වර්ධනයක් වෙන්නේ අන්න එතකොට තමයි බුදුරණවහන්සේ පෙන්නපු අපට අපේ කෝණයේදී මේ ගලපපු ගැලපිල්ලට එහා ගියපු මේ පැවැත්ම පිළිබඳ විනිවිද හම්බ වෙන්නේ එතනම් අපි අපේ කෝණයට යම් යම් විදිහට අපට තේරෙනවනේ දැන් ඇත්තටම ගත්තොත් අපි සියලු දෙනාටම දැන් අද නූතන විද්‍යාවේ යම් විග්‍රහයක් තියෙනවා. ඒක වැරදි නෑ ඒක ඇත්ත. දැන් අපි දන්නවා පදාර්ථ ඝනද්‍රව වායු ශක්තිය ආදී වශයෙන් මේ පදාර්ථ ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ආදී මේවට සංඝටක හතින් බෙදලා මෙන්න මේ විදිහේ විග්‍රහයක් අපිට හම්බෙලා තියෙනවා. එතකොට මේ විග්‍රහය වැරදි නෑ මේක හරියි. ඒ විග්‍රහයක මේ ලෝකයේ විවිධ දියුණු වීමට ඒ සංඝටක එක එක විදිහට වෙනස් කරමින් ඒ රසායනික ද්‍රව්‍ය වෙනස් කරමින් එක එක දේවල් හොයන්න තියෙනවා. ඒ වගේ ප්‍රතිවල් ලැබිලා තියෙනවා. මේ සියල්ලම මේ ලෝකේ පැවැත්මට ගොඩනගච්ච දේවල්. එතකොට මේ සියල්ලම භෞතික ස්වභාවයක්. එක බුදු කෙනෙක් ඕනේ ඒක හොයන්න. ඒකට අනික් කරත් එක හම් වෙනවා. ඉතින් අපේ කෝණේ මේක. දැන් මේ කෝණේ අපි ඉන්නකොට අපට බුදුරණවහන්සේගේ ධර්මයත් ඇහෙන තැනදී අපි මෙන්න මේ කෝණයත් එක අපට බුදුරණවහන්සේගේ ධර්මයේ තුල යම් කරුණ ටිකක් ගැලපෙනවා. හැබැයි අර අපේ කෝණයට ගැලපුණේ. එතකොට අපි බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් ගත්ත කාරණාව අපි දන්න කෝණේ අභිභවා ගිහිල්ලා අපි විශේෂත්වයකට ගියා නෙමෙයි. අපි දන්න කෝණය බුදුරණවහන්සේගේ ධර්මයෙන් ගත්තා. එච්චරේ උනේ. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ කරා යනකොට අපි දන්න කෝණයට එහා ගිහිපු දෙයක්. ඒ වෙන වචන ටිකකින් එක ඒකම තහවුරු වීම නෙමෙයි වෙන්නට ඕනේ. බුදුරණවහන්සේ වචන ටිකකින් පට ව්‍යාපෝතේජෝ වායය අර නැත්තම් මොනවා හරි ක්‍රමයකින් තව විග්‍රහ කළ වෙනවා. ඒකෙන් තහවුරු වීම නෙවෙයි යුත්තේ. බුදුරණවහන්සේ කියපු කාරණාව අපි දන්න කාරණාව එහා ගිහිපු දෙයක් වෙන්නට ඕනේ. අන්න එහෙ එහා ගියපු දෙයක් වෙනට නම් අපට ඒ කියපු කාරණාව හරියට අහනකොට තමයි තේරෙන්නේ මේක තේරුම් ගන්න හිතන්න ඕනේ. අපි හිතමු පොඩ්ඩක් උදාහරණයක් එක්ක විද්‍යාඥයෙක් යම් න්‍යායක් පාදක කරගන්න. එයා ඒ න්‍යායක් මොන හරි අලුත් දෙයක් හොයාගන්න එයාට පොඩි හරි මොන හරි හිතන දෙයක් යමුනහට පස්සේ න්‍යාය අලුත් න්‍යායක් හොයාගන්නේ. දැන් අපි ඒ න්‍යායනේ දන්නේ. එතකොට එහෙනම් එයා නොදන්න දෙයක් තමයි එයා පස්සේ දැනගත්තේ. මොනවාරි කාරණාව පාදක කරගෙන හිතන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ අපිට මේ ධර්මයේ තුළදී අපිට හිතන්නට ඕන විදිහ දෙයක් හම්බෙන්නට ඕනේ. අපි දන්න දෙයට ගැළපෙලා හරියන්නේ අන්න ඒ විදිහේ නුවණින් ඉමසීමත් එක්ක තමයි අපිට ඒක තේරෙන්නේ. අන්න ඒ තේරිච්ච කාරණාව එක්ක ප්‍රායෝගිකත්වයේ තමයි ධම්මාන ධම්ම ප්‍රතිපදාව වෙන්නේ. එතනදී විතක්ක ਵਿਚාර කියන්නේ අපදාන මානසිකාර කියන බලහත්කාරයෙන් කරන දේ ඉක්මවලා ඒක හරි දර්ශනයකට යොමු වීම තමයි ඒ දැක්මට යොමු වීම තමයි ධම්මන ධම් ධම්පටිපදාව වෙන්නේ. ඉතින් ඒකට අපට ඔය විදිහට ධර්මයේ තුලදී විමසිය යුතු කරනව හම් වෙන්නට ඕනේ. ත්වන් සරණ. ත්වන් සරණ ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ කියපු කාරණාවේ දැන් ඔබ හසු කරන ප්‍රපංචයක් හම්බුනාම ඒ ඒ ප්‍රපංචය මේ දැන් කටහඬ වුණාම අනුද ස්වාමීන් වහන්සේ කියලා ගලා එතනින් එහාට අපි ගොඩනගනවා කියලා. එතකොට ඒක චේතනාව නෙමෙයිද ස්වාමීන් වහන්සේ? අපි හිතක් සදන එකක් නේද එතන සිද්ධ වෙන්නේ. තරම් සමයක් සමස්තල පැහැදිලි කරලා තෙරුවන් සරණයි චේතනාවක් තමයි දැන් විතක් මේ මේ එක එක පරියාවල විග්‍රහ කරලා පෙන්නනවා එතකොට චේතනාව විග්‍රහ කරනකොට චේතනාව දෙවිදයකට විග්‍රහ කරනවා. ඒ තමයි මුලින්ම අපිට හම්බ වෙනවා චේතනා කාය හයක්. ඒ තමයි රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ පොට්ටබ්බ, ධම්ම සංචේතනා. ඊළඟට විග්‍රහයක් කරන මනෝ සංචේතනා කියලා එකක්. එතකොට අපට රූප සංචේතනාවක් විතරක් විතරේම නතර වෙන්නේ නැහැ. රූප සංචේතනාවකින් විතරක් නෙමෙයි අපට තේරෙන්නේ ධම්ම සංචේතනාව මේ මනෝ සංචේතනාව. දැන් මනසට මනසට රූප සංචේතනාව වගේම එකක් තමයි ධම්ම සංචේතනාව. මොකද ආයතන හයට වෙනම විග්‍රහ කරනවා. රූප සංචේතන, ශබ්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම සංචේතන. ඊළඟට විග්‍රහ කරනවා මනෝ සංචේතනාවක් වෙනම. ඒ තමයි මේ හැම එකක්ම පාදක වෙලා අන්න මනෝ සංචේතනාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දැන් බුදුරණවහන්සේ සංචේතනා සූත්‍රයෙන් පැහැදිලි කරනවා කයක් ඇතයි නැත්නම් වචනයක් ඇතයි නැත්නම් මනක් ඇතයි හිතක් ඇතයි කියලා අරගෙන ඇතයි කියලා ගත්තාම ඊළඟට තියෙනවා මනෝ සංචේතනාවක් කරනවා. ඇතයි කියලා අරගෙන ඇතයි කියලා ගැනීමක් තියෙනවා. අන්න ඇතයි කියලා අරගෙන ආයි මනෝ සංචේතනාව. ඒකත් එක්ක සැප දුක්කට ගන්නවා කියලා. එතකොට එහෙනම් මේ චේතනා ක්‍රියාකාරීත්වයම තමයි. විතක්ක ਵਿਚාර කියන්නේත් එහෙම තමයි. එතකොට ඒක අපි දකින කෝණයත් එක්ක අපට හම් වෙන්නට ඕනේ. බුදුරණවහන්සේ දැන් මේ විග්‍රහය දුන්නේ මේකක්ම එයාගේ කෝණයට අදාළ විදිහටනේ. එතකොට අපි එයාගේ ඒ කෝණයත් එක්ක බලලා අපි මේක තේරුම් ගන්න යන්නට ඕන. එතකොට තමයි අපිට මේක තේරෙන්නේ. දැන් යම් කෙනෙක් පංචපාස්කන්ධයක් විතර කියවක මොකම අවබෝධ කරන්නේ. එයා අනික මොකුත් දන්නේ නැහැ. හැබැයි මේ න්‍යාය අවබෝධ කරා. තව කෙනෙක් ආයතන කියනකොට ඒක අවබෝධ කරා. හැබැයි ඔක්කොම අවබෝධ කරා. හැබැයි දන්නේ ඒක විතරයි. තව කෙනෙක් පටිසමුපාද කියලා. ඒක අවබෝධ කරා. හැබැයි දන්නේ ඒ ටික. දැන් අපි මේ ඔක්කොම දන්නවනේ. අපි මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ ඒ ඒ කෝණයත් එක්ක. එතකොට තමයි අපිට මේක ලස්සනට ගලපන්න පුළුවන්. හැබැයි ගලපනකොට අපි දන්න ටික ගලපලා හරියන්නේ නැහැ. අපි අර බුදුරණවහන්සේ ඒ කරපු විග්‍රහයත් එක්ක බලන්නට ඕනේ. නැතිවෙමුත් වරදිනවා. ඉතින් ඒ නිසා චේතනා ක්‍රියාකාරී තමයි. හැබැයි චේතනා ක්‍රියාකාරීත්වයේ සිදුවෙන ආකාරය බලන්නට ඕනේ. රූප සංචේතනාව, මනෝ සංචේතනාව. එතකොට දැන් රූප සංචේතනාව වලින් පස්සේ තමයි රූප සංපස්සේ තියෙන්නේ. ඊළඟ ඒකත් එක්ක තමයි මනෝ සංචේතන ආදී මේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේ ලෝකේ පැවැත්ම ගොඩනගන්නේ. දැන් අර සංචේතන සූත්‍ර කියවා වගේ රූපයක් කයක් ඇතයි නැත්නම් මනක් ඇතයි කියලා ගැනීමෙන් තමයි මනෝ සංචේතනාව තියෙන්නේ. ඒකත් එක්ක තමයි සැපදුක් කියන කාරණාව හම්බ වෙන්නේ. මෙන්න මේ න්‍යාය අපි හොඳට බලන්නට ඕන කල්පනා කරලා. එතකොට අපට ඒ ඒ අදාළ කෝණයත් එක්ක කල්පනා කරනකොට අපට ඒ ටික තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න. ඇත්තට මේකට තමයි බුදුරණවහන්සේ මේ විග්‍රහ කරපු මේ අපට යෝනිසෝමනසිකාරයට විග්‍රහ කරපු මේ කරුණ ටික තියෙන්නේ. ඒතකොට දැන් අර සබ්බාසුවට පැහැදිලි කරේ මානසිකාර කලියුත්ත සහ නොකලියුත්ත. ඒතර අපිට දැන් මානසිකාර කලියුත්තක් හම්බෙලා මානසිකාර කලියුත්ත මානසිකාර කරන්න ඕනේ. මානසිකාරණ කරන්න තියෙන දර්ශනයකට යන්නේ. ඒක කරනකොට දර්ශනය කියන්නේ මානසිකාරයක් නෙමෙයි. නෑ ඊට පස්සේ දර්ශනය ඇති වෙනවා. එහෙනම් ඒකට මානසිකාරයක් කරන්නට ඕනේ. ත්‍රිවංශරණේ එහෙමනම් අපි හැමෝටම අපි අද වැඩසටහන නිමා කරමු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේ මදා කසලික ප්‍රත්‍යයෙන් ඉන්න හින්දා කියපු හින්දා වෙන්න ඕනේ කල්ලාරි මිතුමුදුරයන් වැඩිපුර අද ඔබ වහන්සේ වේස්කාන් කරන අපි පාඩයි අපි එහෙමනම් අද වැඩසටහන නිමා කරමුද අපි හැමෝටම හොඳයි දලුවත් ඔව් ඔව් හොඳයි හොඳයි කල්යාණ මිතුමුදුරනේ එහෙමනම් අපි අපිට ඉතාමත්ම මේ අනුකම්පාවෙන් ගෞරවනීය පූජ්‍යපාද ලබ්‍යානම් දස්වාන් වහන්සේ අද දවසේදී මදක් අස්මික තත්ත්වෙන් පසුවත් මේ ධම් සභාවන් පිට වැඩම කළා. ඉතින් අපි සියලු දෙනාම අද දවසේදී වාග්්‍යවන්ත වුණා. ඒ උන්වහන්සේගෙන් උතුම් ධම්පදයක් ධම් ශ්‍රවණය කරන්න. ඉතින් අපි ඒ ධර්ම ශ්‍රවණය කිරීම නිසා ඇති වූ කුසසිතින් යුතුවම ප්‍රාර්ථනා කර සිටිමු ගෞරවනීය සයන්වන්සේ විසින් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගැනීමට අපගේ මේ ධර්ම ශ්‍රවණමේ කුසලයට හේතුවක් වේවා කියා ගෞරවනීය සයන්වන්සේ වංග වාසිත වෙන්නම් අපි සාකච්ඡාවද නිමා කරමු. තේරුවන් සරණයි. අපි ලබන සතියේ මොනෝ ධම්මදායද සූත්‍රය මම හිතන්නේ තියෙන්නේ. ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී බුදුරණවහන්සේ දාලි උතුම් දහම් කාරණා කිහිපයක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ පින්වතුන්ගේ තියෙන උනන්දුවත් ඒ වගේම මට අර ප්‍රශ්න වගේක් අහපු නිසා මට හිතුණා මේ කොහොම හරි සම්බන්ධලා ඒවට හරි උත්තරයක් දෙන්න එක ගොඩක් වැදගත්. මොකද මේ ධර්ම ප්‍රීතිය කියන කාරණාව හැම දෙයක හැම දෙයක්ම සූපත් වෙන උපකාරයක් වෙන නිසා ඉතින් ඒ ආකාරයෙන් අපි රැස් කරගත්ත මේ සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කම් දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ ඥාතීන්වත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ සවන්ට සිසිල සජීවී දහම් සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාටත් ඒ වගේම මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවිකොග්ගලගේ මහත්මයාට අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම නායක හමුදාපති ශිරිමුවන් රණසිංහ මහත්මයා ආදී කොට සියලු දෙනාටම ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ඇතුළු සියලු මහස් ඇතිවරයන් වහන්සේලාටත් මේ මේ සඳහා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් ධහම උපකාරයක්ම වේවා කියලා අපි අදිෂ්ඨානයක් කරගනිමු. සීල් දනාටම තෙරුවන් සරණයි.